ගතවන්නේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ සත්වන සතිය සත්වන සතියේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපව දැනුවත් කරන්නේ අපට කියා දෙන්නේ බුද්ධානුස්සති භාවනාව පිළිබඳව. ඒ යටතේ අද දවසේදී බුද්ධානුස්සති භාවනාව සිදු කිරීමෙන් අපට අත්වන ප්‍රයෝජන පිළිබඳව ස්වාමීන් වහන්සේ අපව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි নমස්කාර පූර්වකව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. මෙතෙන් පටන් මේ උතුම් වූ දේශනාව සිදු කරන හැටියට.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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලවාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන කියලා කියන්නේ. මේ වැඩපිළිවෙලදී අපි බොහෝ කාරණා සාකච්ඡා කරන්න නැති බව මේ අත දන්නවා. නමුත් අපි කතා නොකරනව නෙවෙයි. බොහෝ ධර්ම කාරණා එකරාශී කර ගැනීම නෙවෙයි මේ වැඩපිළිවෙලේ අරමුණ. ප්‍රබලම අරමුණ තමයි ප්‍රායෝගිකව යමක් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම. ඊයේ දවසේ අපි කතා වුණා බුද්ධ වන්දනාව හරියට බුද්ධානුස්සති භාවනාවක් සිද්ධ වෙන විදිහට බුද්ධ වන්දනාව සිද්ධ කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ යම් මෙනෙහි කිරීමක් බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා බෝධිසත්වයන් වහන්සේ ගැන යම් හැඟීමක් උපදවාගෙන මම හිතනවා මේ අපි ඊයේ දවසේ ඒ වගේ බුදුහාමුදුරුවෝ ඉදිරියට මට යන්න හම්බුනොත් කියන අදහසින් බුද්ධ වන්දනාව සිද්ධ කරන ක්‍රියාව සිද්ධ කරන්න ඇති කියලා. මෙහි මොකක්ද සාරාංශය? දවසකට එකවතාවක් දෙවතාවක් හෝ හරියට බුද්ධ වන්දනාව සිද්ධ කරන්න ඕනේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ ඉස්සරහට මට යන්න හම්බුණොත් මට මොනවද කියයිද? ඒ පිළිබඳ අදහසක් එන්නේ මම ළඟ තියෙන ධර්ම දැනුම අනුව. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ධර්මය දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ ලෝකෙට අවශ්‍ය පුද්ගලයෙක් කියලා තියෙන්නේ ධර්මයෙන් හින්දා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මට අමතන්නේ නේද? මාව මට අවවාද කරන්නේ ඒ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ පරචිත්ත විඥාන ඥානය පරසිද්ධාන්නා නුවණ තියෙන මහා උත්තරයන් වහන්සේ නමක් නේ. ඒකට මම ඉදිරියට යනකොටම බුදුරජාණන් වහන්සේ දන්නවද නැද්ද මම කවුද කියලා? නේද? මම කාට මොනවා වහලා තිබ්බා? බුදුහාමුදුරන්ට මගේ මොකුත් වහන්න බෑ. හැමදාම හැන්දෑවට මම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා හා සමානව බුද්ධ වන්දනාව සිද්ධ කර යුත්තේ ඇයි? බුදුරජාන් වහන්සේ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන මහා බලවන්ත අධිපතියෙක් නෙවෙයි. මේ ලෝකයේ තියෙන නීතිය ගැන ස්වභාවික නීතියේ ඇත්ත తත්වය ගැන තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. වැරදි කරොත් මෙන්න මේ දේවල් කරොත් මේ දේ වෙනවා මේ දේවල් කරොත් මේ දේ වෙනවා කියලා ඒ සිද්ධ වෙන ආකාරයන් පිළිබඳ බුදුරජාන් වහන්සේගේ දේශනාවේ අපිට දකින්න අහන්න ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයට අනුව තමයි අපිට ධර්මය දේශනා කරලා තියෙන්නේ අපිට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් මම ධර්මයට එකඟව කටයුතු කරනවා කියන්නේ මගේ සසර ජීවිතය සූපත්භාවයට පත් වෙනවා කියන එක නැත්තම් කොහේ හරි වර්ධිනවා අපිට. නේද? ලෝකයේ තියෙන හරි විදිහ ජීවත් වෙන විදිහ දන්නේ නැතුව ජීවත් වෙන්න ගියොත් කොහේ හරි තැනක වැරදීමක් සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ වැරද්ද નિවැරදි කරගන්නම් මම බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරගන්න ඕනේ නැත්නම් මට ලෝකේ අනාගතේ මහා විනාශයක් ඇති වෙනවා. ඉතින් ලෝකයේ තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා හරියටම දේශනා කරපු ධර්මයක් අපිට ලැබිලා තියෙන වෙලාවේ මම මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තම් නරෙන මොහොත දක්වාම ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඔහේ ඔහේ ජීවත් වෙන ස්වභාවයක් අපේ ඇගේ තියෙනවා. එහෙම නැත්නම් මේ තුලින් විශාල ප්‍රයෝජනයක් ඇති කරගන්න ඕනේ. ඒ සඳහා අපිට බුදුරජාණන් වහන්සේව නිබඳව මතක් වෙන ස්වභාවයටපත් වෙන්න නිබඳව බුද්ධානුස්සතිය වර්ධනය කරන්න ඕනේ. ඉතින් ඒකින්ද මේකෙදි අපි වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන බුද්ධානුස්සතිය ප්‍රායෝගිකව सिद्ध කරනකොට මෙනෙහි කළ යුතු ආකාර කීපයක්ම තියෙනවා. ඒක නිශ්චිත ක්‍රියාමාර්ගයක් නෑ. ඇයි නැත්තේ බුදුගුණ අනන්ත බුදු ගුණයන් තියෙන හින්දා කොතනින් මෙනෙහි කරත් එකම දෙයයි බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීමට කියනවා බුද්ධ නුස්සතිය කියලා. ඒක කියන්නේ එක එක්කෙනාට ආවේනික ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මෙහෙම ක්‍රමයක් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ නැවත නැවත මෙනෙහි කරන්න තියෙන ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීම සඳහා. දැන් ඒකින්ද අපි පුංචි කාරණා ටිකක් මේ කට්ටියගේ අවධානයට යොමු කරනවා. ඊට පස්සේ කර්ම එකතු කර ගැනීම පින්වන්ත අයගේ අතේ තියෙන්නේ. මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට සිද්ධ කරපු ක්‍රියාවන් පිළිබඳ අපි නිවන් මාර්ග දේශනා මාලාවේ අවසාන භාගයේදී බොහෝ කාරණා දේශනා කරා. බොහොම කෙටියෙන් නමුත් අවස්කානත් එක්ක පාරමිතාවන් ගැන සාකච්ඡා කරා. ඒතර සුමේද තාපසයා වෙලා ඉන්න වෙලාවේ නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී නියත විවරණ ලබාගෙන මොනවද බුද්ධාංකුර කියන්නේ කියලා හොයාගෙන යන ගමනේ තමයි මේ පාරමිතා 10 හම්බෙලායි පාරමිතාවන් සම්පූර්ණ කරන්නේ. මේ පාරමිතාවන් සම්පූර්ණ කරගෙන ආව මහා බෝසත්ත්වයන් වහන්සේ අවසාන භවය දක්වාම එනකොට ගොඩාක් දුක් විඳලා. ඒ විඳලා තියෙන දුක් වලින් වැඩි කොටසක් නේද? අපි වෙනුවෙන් එක් කොටසක් මං වෙනුවෙන් නේද? මං වෙනුවෙන් බොහෝ දුක් විඳලා තියෙනවා අපි ඊයේ ගණන් හදලා පෙන්නනවා. අවුරුදු ගාණක් එක්කෙනෙක් වෙනුවෙන් දුක් විඳලා තියෙන මේ පෙරමුදම් පුරපු කාලය කොච්චරද කියලා අරගෙන ඒක ප්‍රයෝජනය පොඩි ප්‍රයෝජනයක් හරි ගත්ත මිනිස්සු සංඛ්‍යාවෙන් බෙදුවොත් අවුරුදු ගාණක් යන එක්කෙනෙකුට එක්තර මං වෙනුවෙන් දුක් විඳපු මහා උත්තමයාණන් වහන්සේ මේ ජීවිතය ගැන දේශනා කරලා තියෙන ධර්මයට අනුව මම මොකද කරන්න ඕනේ මගේ ජීවිතය සුවපත්භාවයට පත් කර ගන්නවාද නැද්ද කියලා නිබ්බන්ධව ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ කරන්න ඕනේ මහා බෝධිසත්ව අවධියේදී සිද්ධ කරපු දේවල් පිළිබඳව පොඩ්ඩක් විමසලා බලන්න ඕන මොනවද කියලා කීපයක් හරියි එතකොට අපිට තේරෙනවා මේ බුද්ධ ශාසනය ඇයි අපි ඊට එහා ඒ දේවල් අපි විමසන්නේ මේ බුද්ධ ශාසනය සකස්කරනද මහා බෝධිසත්වයන් වහන්සේ මොනතරම් වෙහසක් දරුවද ඒකේ නේද මම මේ පෝෂණය වෙන්නේ කියලා අපිට දැනෙන්න ඕනේ. එහෙම බුද්ධ ශාසනයකට මම බෞද්ධයෙක් කියලා කිව්වා. බෞද්ධයෙක් කියලා කිව්වා නේද? කවුරුර ඇහුවා මගෙන්. මොකක්ද ආගම මම බෞද්ධයෙක්. බෞද්ධයෙක් කියන්නේ තෙරුවන් සරණ ගිය උපාසකෙක් උපාසිකාවක්. එහෙනම් තෙරුවන් සරණ ගිය උපාසකෙක් උපාසිකාවක් කියලා කිව්වනම් බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය කෙනෙක්. නේද? ධර්මයේ සරණ ගිය කෙනෙක්, මහා සංඝරත්නයේ සරණ ගිය කෙනෙක්. එහෙනම් මං ඒ එහෙම කිව්වනම් බෞද්ධ කියන වචනේ ගාගත්තා නම් එහෙනම් මම බෞද්ධ විදිහට හැසිරෙන්න ඕනද නැද්ද? බෞද්ධ විදිහට හැසිරෙන්න ඕනේ. ඒක තමයි අපි අපි බෞද්ධ විදිහට දැනගත යුතු දේ. හැසිරෙන්න බැරිකමක් තියෙනවා නම් ඒ බැරිකමක් තියෙන්නත් හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. එහෙනම් අපි ඒ හේතු හොයලා තමන්ගේ හිතේ කුසලයන් වර්ධනය කරගන්න ලොකු හැකියාවක් අපිට තියෙන්න ඕනේ. හොඳයි. දැන් සියලු සම්පත් හැරලා දාලා ගොඩාක් මම මේ ජාතක කතා පිළිබඳ වෙන මතක් කරන්නේ අපිට වෙන දෙයක් කතා කරන්න තියෙන හින්දා ලොකු දුකක් විඳලා ඇස්තිස් මස්ලේ දන් දීලා පාරමිතාවන් සප්පගෙන අවසාන භවයට එනවා. මේකෙදී සිද්ධාර්ථ කුමාරයා විදිහට ඉපදිලා සතර පෙර නිමිති දැකලා කලකිරිලා රාහුල කුමාරයාව එක දවසේ දැක්ක දවසේ මතහැරලා දාලා මෙන්න ගිහිගෙන් ඉක්මනවා. නික්මිලා නොයෙකුත් ආකාරයේ සිද්ධි සමුදායකට මුහුණ දීලා අවසානයේදී තීරණය කරනවා දුෂ්කර ක්‍රියාව කරන්න ඕනේ කියලා. මේ දුෂ්කර ක්‍රියාව කරනකොට කොහොම වීරයක් ගන්නදැද්ද නේද අපිට ඒක මතක් වෙන්න ඕනේ ඔන්න දුෂ්කර ක්‍රියාව මතක් වෙන්න ඕන හොඳට ටික ටික ටික ටික ටික ටික ආහාර අඩු කළා දානවා අවසානයේදී ළඟට වැටෙන දෙයක් විතරයි. ළඟට වැටෙන දෙයක් විතරයි. එතකොට මේ S2 ලබු කට්ටක් හිස් කබල ලබු කට්ටක් වගේ හැකිලෙනවා. S2 යටට ගිලීලා. හරිද? ඒත් එක්කම මේ පපු යට ඔක්කොම පෑදිලා. බඩෙන් අත තිබ්බොත් කොන්ද අහු වෙනවා. බඩෙන් අත තිබ්බොත් කොඳුලට පේලිය අහු වෙනවා. මේ අතින් ඇල්ලුවොත් ඒ රෝගෝන්ගස් ඔක්කොම ගැලවිලා යන තරමට හැම වියලිලා. ඉතින් මේ දුක් විඳින හැම වෙලාවකම තිබ්බ එකම අදහස මොකද්ද? අන් අයව දුකෙන් මුදවනවා අන් අයව දුකෙන් මුදවනවා කියලා. මේ විදිහට බොහෝ දුක් විඳිනකොට සසර බොහෝ දෙනාට පිහිට වෙච්ච බෝධිසත්වයන් වහන්සේට සත්කාර උපකාර කරන්න හිටියේ සත්කාර උපකාර කරන්න හිටියේ පස්වග මහණෙන් විතරයි. නේද? ඊට පස්සේ මෙහෙම කාලාන්තරයක් ගිහලා අවුරුදු 6ක් ගියාට පස්සේ මොකද වුනේ? අපිට අපි දන්නවා දුෂ්කර ක්‍රියාව අතහරිනවා. දුෂ්කර ක්‍රියාව අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට එනකොට අර පස් දෙනා ඒ පස් දෙනාත් යනවා. එතකොට ඊට පස්සේ බෝධි මූලයේදී ඒ පුණ්‍යසත් පොහෝ දින පාන්දර යාමයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට කිසිම කෙනෙක් ළඟ නැහැ. කිසිම කෙනෙක් ළඟ නැහැ. ඉතින් මේ විදිහට බොහෝ දුක් විඳලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ලෝක සත්‍යයගේ යහපත වෙන්නේ සත්‍ය తත්වය සොයාගන්න මේ ලෝකේ ඇත්ත తත්වය මොකද්ද කියලා හොයාගන්න. ඉතින් එදා පටන් අද මේ දක්වා කී දෙනෙක් නම් ලෝකයේ තියෙන ඇත්ත తත්වය තේරිලා කෙලෙස් වලින් අතුමුදුනද? ඒ බුදු බණ අනුව නේද? මේ ශාසනයේ කී දෙනෙක් නම් නිදහස් වුණාද? චක්කුකරණී, ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ආකාරයට පළවෙනි ධර්ම දේශනාවේදීම මේ සිද්ධ වෙන චින්තන විපර්යාසය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කිරීමෙන් සිද්ධ වෙන චින්තන විපර්යාසය තමයි චක්කුකරණේ ඥානකරණේ උපසමය ආදි වශයෙන් දේශනා කරේ ශක්තිය එදා ඔය සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ ඉසිපතනේ මිගදායට වැඩම කරලා ඔය විදිහට ඒ ඉසිපතනේ මිගදායට වඩිනකොට පස්වග මහණුන් මොනවද කල්පනා කරේ? අපි නම් සලකන්නේ නෑ කියලා අන්තිමට මොකද වුනේ? නිකම්ම ඒකට කියන ඇගිටලා සත්කාර උපකාර කරා. හොඳයි ඊට පස්සේ ඉතිපතනේ මිගදායේදී ධම්සක් පැතුම් සූත්‍රය දේශනා කරද්දී කොච්චරනම් අලංකාරයක් මේ තුන් ලෝකේම සංකම්පණය වෙන අවස්ථාවක් උදා වුණා. එතකොට දිව්‍ය බෙර ඉබේ වැවුණා කියලා සඳහන් කරලා තියෙනවා දසසහස්ත්‍රී සතසහස්ත්‍රී ලෝක ධාතු දක්වාම මේ ධර්මය පැතිරලා ගියා. හරි. හිතන්න පින්වත්නි ඒ අවස්ථාව කියලා මම කියනකොට පස්වග මහණුන් ගැන මම දැන් කිව්වා නේද? පස්වග මහණුන් ගැන කියනකොට කිසිපතනේ මිගදාය කියලා කියනකොට පළවෙනි ධර්ම දේශනාව කියලා කියනකොට අපිට යම් චිත්‍රයක් Tamange හිතේ වෙනවද නැද්ද? යම් සතහනක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. හරි. හොඳයි. ඒක කොච්චර දුර්ලභ රාත්‍රියක්ද නේ? ඒ කොච්චර කලාතුරකින් පහළ වෙන දුර්ලභ අවස්ථාවක්ද? ඒ අවස්ථාව. හොඳයි. එතනින් මෙහාට මොකද වෙන්නේ? තව කොණ්ඩඤ්ජ කොණ්ඩඤ්ජ බ්‍රාහ්මණයා සෝවාන් වෙනවා. එතකොට වික්ෂු ශාසනය ආරම්භ වෙනවා ඒත් එක්කම. එතනින් මෙහාට අපි දන්නවා 69ක් රහතන් වහන්සේලා බිහි වෙනවා. නේද? උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අවවාද කරන චරිත වික්‍රේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය මිනිසුන්ගේ හිතසුව පිණිස එක මඟ දෙන්නේ කියන්නේ නැතුව නේද මේ ධර්මයේ ප්‍රචාරෙහි යෙදෙන්න කියලා. ඉතින් මේ විදිහට ශාසනය ටික ටික ටික ටික ව්‍යාප්ත වෙනවා. ඉතින් ඒ අතරතුර බුදුරජාණන් වහන්සේ වසර 40 ගාණක් යනකම්ම මේ ධර්මය දේශනා කරන නොයේකුත් ආකාරයට බුදුරජාණන් වහන්සේගේ චරිතය අපි දකිනවා නොයේකුත් තැන්වල නොයේකුත් ආකාරයට. ඒ චරිතයෙන් නේද අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න සුගත ලෝකවිදු ආදි වශයෙන් බුදු ගුණ පිළිබඳව දැනෙන්නේ අපිට බුදුරජාන් වහන්සේගේ චරිත භාවිතයෙන්ද නැද්ද නේද බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් තමයි ඒ ගුණවන්ත කෙනෙක්ගේ ජීවිතය ගුණවන්තව ගෙවෙනවද නැද්ද? නේද? එහෙනම් අපිට ඒ බව දැනෙන්නේ ඒ දැන් උදාහරණයක් විදිහට ඕනෑම කෙනෙක් দমনය කරන්න පුළුවන් හැකියාව බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකට ආලෝක দমনය කියද්දී ආලෝක යක්ෂයා ඇවිල්ලා මේ මුඩු මහන කියලා කතා කරලා නේද? මොකද මෙහි ඉන්නේ කියලා මෙල්ල කරගන්න උපක්‍රමයක් විදිහට මොකද කරේ? එළියට යන්න කියනවා. එළියට වඩින්න කියනවා. ඊට පස්සේ ඇතුළට වඩින්න කියනවා. මේ විදිහට වෙහෙස කරන්නම් කියලා මේ විදිහට වෙහෙස කරලා විනාශ කරන්නම් කියලා තමයි මේ අක්ෂය මේ විදිහට කරේ. නමුත් අන්තිමට තුන්වෙනි සැරෙන් පස්සේ වැඩි නෑ. <laughs> නේද? ඒතර ඒක කියනකොට මතක් වෙනවද නැද්ද? කසීබාරාද්දජ බ්‍රාහ්මණයාට මොකද උනේ කියලා බලන්න. කසිපාරාදජ ආස්මනය මොකද කරේ? එයාගේ සීසාන දවස. ඒක මහා උත්සවයක්. ඉතින් මේ උත්සවයේ වෙලාවේ මෙතුමා මේ බ්‍රාහමණයා ලොකු තැනකට එක් උත්සවයකට වෙලා බුදුරජාන් වහන්සේ හරියට නොදැනගෙන වඩිනවා වගේ. මෙහෙම දෙයක් දන්නේ නැතුව වඩිනවා වගේ මෙතෙන්ට වඩිනවා. ඇයි ඒ තමයි යාව මෙල්ල කරන්න පුළුවන් වෙලාව එක්කෙනෙක් වෙනුවෙන් හරි බුදුරජාන් වහන්සේ දුකෙන් මුදවන්න පුළුවන් නම් ඒ දේ කරා. මෙතෙන්ට වැඩම කරලා මොකද කොහොමද කරේ? වැඩම කරපු ගමන් එතන හිටිය ඔක්කොම සෙනඟ මෙතෙන්ට එකතු වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඊට කතිවා රාජද්ද බ්‍රාහ්මණයට හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ඇවිල්ලා හැනුම් පද වගේ කිව්වා. උඩු මහන මම ගොවිතැනෙන් ජීවත් වෙන කෙනෙක්. කොහෙත් ගොවිතැනෙන් හම්බ කරගෙන කන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? තමත් ගොවිතැනෙන් ජීවත් වෙන්නේ කියලා. අන්න බලන්න කොච්චරනම් කරුණාවන්තද උපක්‍රමශීලීද කියලා. එතකොට මේ බ්‍රාහමණය, එතකොට තමයි මේ බ්‍රාහමණයා ගන්න පුළුවන් උනේ මේ කියන දේ මොකක්ද කියලා විමසිලිමත් කරගන්න පුළුවන් කොහොමද තරහා ගිය මනුස්සයා නැත්තම් කියන දේ බණ කියන්නේ නා ආ කවිවාර අදර්ශ ඔහොමයින්ද නේද ඒ කායනෝ අයම් වික්ක වේමග්ගෝ කියලා පටන් ගත්තා මේ මනුස්සයා කියන තේරෙන්නේ නැහැ නේ මමත් ගොවිතැන ජීවත් වෙන කෙනෙක් එතකොට මේ බ්‍රාහ්මණයා අහුවකෝ බොරු කියන්නේ මහණුන් බොරු කියන්නේ නැහැ කෝ උපකරණ කොහේනම් උපකරණ තියෙන මොකද තන ජීවත් වෙනවා එහෙනම් අපේ ජීවිතය කියන්නේ පින්නත් නේ ඇහැට කන නාසයට දිවට ශරීරයට පේන දැනෙන මේ ලෝකයක් තියෙනවා. ඊට අමතර නොපෙනෙන සිතක් තියෙනවා. නේද? අපිට පේන්නේ නැති. කසිබාරාදාජ්‍ය බ්‍රාහ්මණයාව වතුරුවේ ගොවිතැන් කරේ හස්වැන්න නෙළුවේ කොහෙද? අන්න අර පේන කෙතේ. නේද? බුදුරජාණන් වහන්සේ ගොවිතැන් කරන්නේ අස්වන් නෙලන්නේ කොහෙද? නාම ලෝකේ නාම પરම්පරාවේ නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ කසේවාරද බ්‍රාහ්මණයර කිව්වේ මම දෝතන ජීවත් වෙන කෙනෙක් කියලා. ඒක පස්සේ හරි ලස්සන විස්තර කරන්නේ. මේ මනුස්සයා ඊට පස්සේ අහනවා මොකද්ද කියලා. එතකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? සද්දා බීජං තපෝ වුට්ටි ප්‍රඥා මේ යුගනංගලං හිරීසා මනෝයොත්තං සතිමේ පාල පාචනං බීජය සද්දාවයි මගේ ඔය ගොවිතැනක වගේ තමයි සද්දාව තමයි මගේ බීජය. තපස කියන්නේ වැස්සයි. හරිද? එතකොට මේ විදිහට ඒ අවස්ථාවට අවශ්‍ය කරන ගොවිතැනකින් ප්‍රතිඵල ලබා ගන්නවා වගේ මේ නිකන් පුරන් වෙලා තියෙන හිතේ සරු ධර්ම උපදවාගෙන ඒ සරු ධර්ම වලින් උතුම් අවබෝධය ඇති කර ගැනීම සඳහා කරන වැපිරීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකෙදී වීර්ය විදිහට සඳහන් කරනවා හරස් දෙන්නා. සතිය විදිහට සඳහන් කරනවා කෙවිත. ඒ කියන්නේ වීර්ය ගන්න හරක් දෙන්නට ඕන තරම් දුවන්න පුළුවන්. නමුත් ඒ දෙන පාලනය වෙන්නේ මොකෙන්ද? කෙවිතෙන්. මේ විදිහට හරි අපූර්වට මේ කුසි උපකරණත් එක්ක බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය දේශනා කළා. ඉතින් අපි බාරවද බහම නේද තේරෙනවා මේක. තේරිලා වැටෙනවා නේද? වැටිලා අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම මේ විදිහට උදම් අනලා තෙරුවන් සරණගේ උපාසකෙක් බවට පත් වෙනවා. දැන් මම ඔබ කියද්දී මතක් වුණාද නැද්ද? ඒ වගේ දර්ශනයක් මේ දේවාගේ දර්ශනයක් අපේ හිතේ ඇති වුණාද නැද්ද? සුනීත කියන පුංචි අසරණ කැලිකසර එකතු කරන දරුවා. පාරේ යනකොට බුදුරජාණන් වහන්සේ දැකලා මොකද කරන්නේ? කාණුවකට බහිනවා. කානුවට බහිනවරු බුදුරජාණන් වහන්සේ සුනීත සුනීත කියලා ආමන්ත්‍රණය කරනවා. සුනීත බලන මං වගේ කෙනෙකුට මේ වගේ උත්තරේ කතා කරයිද කියලා. ඉතින් ඒ තමයි සුනීත කියන දරුවාගේ සංසාර විමුක්තිය සකස් කර දුන්නේ බුදුරජාණන් වහන්සේ සෝපාක. ඒ වගේම තමයි අඟුලිමාල කියන දරුණු අපරාධකාරයෙක් විදිහට හංගඩු ගහලා හිටිය කෙනා පිළිබඳවත් ඒ වගේම ප්‍රතිපත්තියක් තමයි බුදුරජාණන් වහන්සේ තුන් කල් දක්නා නුවණින් දකින දැන් අම්මා පස්සේ පන්නනවා යම් විදිහකින් අම්මා මැරුව ආයෙනම් හම්බෙන්නේ නෑ කියලා දැනিলা මොකද කරන්නේ ආය ගැලවීමක් නැහැ කියලා තේරිලා අඟුලිමාලට ඉස්සරහින් අම්මට පිටිපස්සෙන් දැන් බුදුරජාණන් වහන්සේ වේගෙන් වැඩම කරනවා. ඉතින් අඟුලිමාලට ඕන වෙනවා අල්ල ගන්න ආහාරය. අම්මා පැත්තකින් හිටපදෙන් දැන් මෙන්න මට මහණෙක් හම්බුණා කියලා අල්ල ගන්න පාස්යෙන් පන්නනවා. පස්සෙන් පන්නනවාට කවදාකවත් කිට්ටු කරන්න බෑ. මේ ළඟ ළඟ යනවා. කිට්ටු කරන්න බෑ. හරි බැරිම තැන අඟුලිමාල කෑ ගහනවා. මුළු මහණ නවතිනු නවතිනු කියලා. මේ වචනේ නිකන් තමයි බුදුචානන්සේ වැඩම කරන්නේ ඉස්සරහින්. ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් පැත්ත හැරලා බුදුචානන්සේ දේශනා කරනවා මොකද්ද? මම නැවතිලා ඉන්නේ ඔහේ නවතින්න කියලා. මම නැවතිලා ඉන්නේ ඔය පැත්තෙන් නවතින්න කියලා. දුවන ගම මොකද්ද මේ නැවතිලා ඉන්නවා කියන්නේ? අන්න ඉස්සෙල්ලා වගේමයි නේද? ඉස්සෙල්ලා වගේමයි කයනම් දුවයි බුදුරජාන් වහන්සේගේ හිතන නිස්සලයි අඟුලිමාලගේ කයත් හිතත් දෙකම දුවයි අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම නැවතිලා ඉන්නේ ඔහේ නවතින්න කියලා හරිද ඉතින් මේ වචනේ තේරුම් ගත්ත අඟුලිමාල තරුණයා සියලු කඩු කිනිසි ආදී තිබ්බ උපකරණ ඔක්කොම බිමින් තියලා අඟුලිමාල ගලවලා දාලා ඇවිල්ලා වන්දනා කරලා පෙරවතන යනවා නේද ඉතින් මේ වගේ අපිට අපේ පින්වත්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ ඒ චරිතය ඒ ගත කරපු කාලය පිළිබඳ විමසනකොට අපිට ওই වගේ දේවල් හිතේම එනවා නේද ඊළඟට කිඹුල්වත් නුවරට වැඩම කරපු වෙලාව ගැන හිතන්න පොඩ්ඩක්. ඉස්සෙල්ලාම ඥාතීන් ඉන්න ප්‍රදේශයට වැඩම කරනවා. සුද්ධෝදන රජු මොකද කරලා තිබ්බේ? රාජභෝජන වගේ දානි හතර තියෙනවා දැන්. අන්තිමට බලනකොට වඩින පාටක් නැහැ. ආරච්චි හොයලා බලනකොට කොහෙද? දුප්පත් ගෙවල් වල පින්ඳ පාත වෙනවා. මෙතකොට හොඳටම මේ රජතුමාට කේන්ති කියලා කියලා බුදු දන්වාන්සේට කියන අපේ වංශය අය මෙහෙම කරේ නෑ ගෙවල් වලට කියලා හිඟා කෑවේ නෑ කියලා බුදුජානක මොකක්ද දේශනා කරන්නේ. රජතුමාගේ වංශේ කට්ටිය තමයි ඒ හිඟා කෑවේ නැත්තේ මේක ඇවිල්ලා බුද්ධ වංශය බුද්ධ වංශයේ අය පින්ඳ පාතේ යකන්නේ කියලා. ඒ විදිහ තමයි මේ සමාජය සම්පූර්ණයෙන්ම සංකල්ප වශයෙන් වෙනස් කරේ. ආ මම මෙච්චර පෙරම්ගම් පුරලා බුද්ධත්වයට පත් වුණා. එහෙනම් දැන් ඉතින් මගේ ශ්‍රාවකයෝ මෙච්චර ඉන්නවා මම නිකන් ඉන්නම් ඔහෙලා වැඩ කරනවා. කියලා විවේකීව හිටියද? නෑ එහෙම කවදාකවත් හිටියේ නෑ. ඉතින් මේ වගේ අපි දන්න දේවල් ගොඩනගලා තියෙනව නේද? බුද්ධ චරිතේ. අන්න ඒ දන්න දේවල් ওই විදිහට අපි මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට පින්නත් මේ දන්න දේවල්. ඉතින් මේකට හරි අපූර්ව ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. බුදු ගුණ නමයක් ඇත. මේ බුදු ගුණ නමේ තියෙන්නේ නෑ. අනන්ත වූ බුදු ගුණ අතරින් මූලික කරගන්න පුළුවන් හැම එකක්ම යොදවන්න පුළුවන් නමයක් වෙන් කරලා උකහාගෙන තියෙන ඒවා ඇතුලේ බොහෝ ගුණ අනිත් කියන ගුණ ඔක්කොම වගේ තියෙනවා. මේ බුදු ගුණ වලට අදාළව බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සිද්ධ වෙච්ච එකක් තමයි බුදුසම්ම සාරති කියන ගුණයට අනුව අපිට දැනෙන දේ තමයි ඔය පුරුෂ ඉන්න තමනේ කරන්න පුළුවන් වෙච්ච ගුණය. එතකොට ඒ වගේ ඒ ඒ බුදු ගුණයන් වලට අදාළව සිද්ධීන් තියෙනවානේ. අන්න ඒ සිද්ධීන් හොඳට හොයන්න ඕනේ. මේක හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒරිපානේ චන්ද විමල නායක ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු පොතක් තියෙනවා සූවිසි මහා ගුණය කියලා. අන්න ඒ පොතේ හෝ අපේ දහම් පාසල් පොත්වල තවත් නොයෙකුත් පොත්පත්වල අපිට මේ ಗುಣ හොයාගන්න පුළුවන්. දැන් වැඩක් මේ කරන්න දෙන්න හදන්නේ. මම කියන්නේ මේ වැඩ තියෙනවා කියලා. ප්‍රත්‍යක්ෂ වැඩසටහන කියන්නේ බණ අහලා නිකන් ඉන්න වැඩසටහන නෙවෙයි. නිකන් හිටියොත් එහෙමම මැටි ගුලිය වගේ ඉන්න එකයි තියෙන්නේ. නේද? එහෙම බෑ. හැමෝටම වැඩ තියෙනවා දැන්. හ්ම් හැමදාම මොකක් හරි වැඩක් තියෙනවා කරන්න. කැමති නැද්ද? ඒ වැඩ කරන්න කැමති නැද්ද? හැමදාම මොකක් හරි වැඩක් තියෙන්න ඕන කරන්න. බණ හරි වෙනවම කරන්න දෙයක් තියෙන්න ඕන. ඒ කියන්නේ සෑහෙන වැඩක් මේක. එහෙම නැත්නම් වැඩක් නැහැ. නේද? කරන්න දෙයක් නැත්නම් බණක් හරි වුණාට පස්සේ වැඩක් නැහැ. දැන් අද දවසේ කරන්න තියෙන දේ ගැනයි මම කතා කරන්න යන්නේ. මම කරලා දෙන්නේ නැහැ. මම නිකන් කියනවා. මම ওই කාරණා කීපයක් කියන්නේ මේක තේරුම් කරගන්න. දැන් මට නිකන් කියන්න මම කාරණා කීපයක් කළා. මම තව එකක් දෙකක් කියන්නම්කෝ. හරි. අවසාන කාලෙදී පින්නම් පාන්න මාස 3කට විතර ආසන්න කාලයේදී මොකද වෙන්නේ? චුන්ද කර්මාව පුත්‍රයාගේ සුකර්මද්ද වළඳන්න වෙනවා. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? මහා විශාල ලේ අතිසාරය කියන්නේ ලෝහිත පක්කන්දිකා කියන රෝගේ හැදෙනවා. මේක දැනගෙනද නැද්ද වළඳන්නේ? දැනගෙන. මේක ගැන මම යමක් කියන්න ඕන ඒක ඇත්තක් හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුත් ඒක ඉස්මතු කරලා පෙන්වුවා. පඤ්ඤා ධර්මංශකේදී ආනන්ද හැඳුනට කියන සුන්දර කර්මාර්ථ දැනුම් දෙන්න ඕන කියලා. බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා සුජාතාව සිල්පිටි පූජා කරවීමෙන් බුද්ධත්වයට ඉස්සෙල්ලා දවසේ නේද සුජාතාවගේ කිරිපිටි පූජාවෙන් සුජාතාවට ලැබුණ ආනිසංසයක් තියෙනවා. ඒ හා සමාන ආනිසංසයක් තියෙනවා කියලා මේ අවසාන දානය පූජා කිරීම. හරිද? නැත්තම් මෙයාට ලොකු විශිෂ්ටභාවයක් එන්න පුළුවන් මගේ මේ සූකර්මද්ද වළඳලා තමයි බුදුරජාණන් වහන්සේ පින්නම් පෑවේ කියලා. එහෙම වුණොත් එයාට සසර බොහොම භයානක ප්‍රතිඵලයක් එන්න පුළුවන්. එයාගේ තියෙන වික්ෂිප්තභාවය හින්දා පාපයක් නෙවෙයි. ඒක පිනක්. නමුත් එයා නිවනට බාධා වෙන්න පුළුවන්. ඒකේ බුදුරජාණන් වහන්සේ මේ බව සඳහන් කෙරෙව්වා. ඒ කරලා මොකද උනේ කකුත්තා නදිය පැත්තට මල්ල රජදරුවන්ගේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවත්තන කියන සල්වනයේ තියෙන පැත්තට වැඩම කරනකොට මගදී කලන්ත හැදෙනවා. කලන්ත හැදිලා සංගල සිවුර හිතට තබාගෙන සැතපෙනවා. ආනන්ද හාමුදුරන්ට කියනවා කියලා වතුර ටිකක් කියන්න කියලා. ඒතර ආනන්ද හාමුදුරුවෝ කියන ඔය පුංචි ඇලෙන් දැන් කරත්ත 500ක් ගියා මේක. හොඳටම බොර වෙලා මේක වතුර ගෙන්න ගෙන ගෙන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒතර ආයතරයක් කියනවා ගෙන්න කියලා. ඒත් නෑ. තුන්වෙනි සැරේ කොහම ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. වඩිනකොට වතුර ඔක්කොම පහන් වෙලා. ඊට පස්සේ මෙතෙන්ට එන වස්සකාර බ්‍රාහමණයා. මේ මේ මෙයාලගේ තියෙන රන්වන් සල් දෙකක්. ඉතින් බණ කියවට පස්සේ මේ සම්වන් සල් දෙක පූජා කරනවා මේකෙන් එකක් චීවරයක් විදිහට බුදුරජාණන් වහන්සේට පොරෝපුවාම ඒ සිරුර සම්පූර්ණ සම්වන්ත බවට පත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙලා අන්තිමට කකුත්තා නදියට ගිහිල්ලා ඒ පැනින් පහසු වෙලා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලු වෙන සල්ගෙ දෙකක් අතර පරිනිර්වාණ ආසනයේ සැතපීලා ඉන්න අතර වාරෙත් නිකන් හිටියද? නෑ. ඊට අමතරව මේ තුන් මාසෙම පින්නත් නේ මේ මාස තුනේදීම ඒකන් ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා කියන ආකාරයට ධර්ම දේශනා කරමින් මුළු මහත් දඹදිව තලයේම නැවත වාරයක් වැඩම කරා. මේකයි සීලය. මේ සීලයෙන් පෝෂණය වෙච්ච සමාධිය මහත්ඵල මහාන් සංසයි මේකයි සමාධිය මේ සමාධිය හේතු හේතු කරගෙන ඇතිවන්නා වූ ප්‍රඥාව මහත්ඵලයි මහාන් සංසයි යනාදී වශයෙන් ධර්මයේ දේශනා කරමින් මොකද කරේ බොහෝ දඹදිව තලයේම නැවත හැම තැනටම රජ කහනුවරට භෝග නගරයට විශාලා මහනුවරට හැම තැනකටම වැඩම කළා. හරි. ඒ විශාලා මහනුවරට වැඩම කරපු වෙලාවේ තමයි අර ලිච්ඡවි රජදරුවන්ට පෙර ආතුව අම්බපාලි ගණිකාව බුදුරජාණන් වහන්සේට දානකට ආරාධනා කරනවා. එතනදී එතකොට ලිච්ඡවි රජදරුවන්ට ප්‍රමාද වෙනවා එදා දවසේ දානට ආරාධනා කරන්නේ. එතනදී විසා මේ විශාල ධනස්කන්ධයක් දෙන්න අහනවා මේ අම්බපාලියට මෙච්චරක් දෙන්න මෙච්චරක් දෙන්න දානි අපිට දෙන්න කියලා. ඒ රාමපාල කියන්නේ රන් කහවණු වලින් සම්පූර්ණයෙන්ම මේක ඇතුළුවත් මුළු විශාලා මහනුවරම රන් කහවණෙන් අතුල්ලා දෙන්න කිව්වත් මේ දානේ පාවා දෙන්නේ නැහැ කියලා. හරිද? ඒතර බුදුරජාණන් වහන්සේට ගිහිලා කියලා මේක වෙනස් කරගන්න යනවා ඊට පස්සේ දෙච්ච දරුවෝ. ඉතින් බුදුවරු තමන්ගේ වචනේ වෙනස් කරන්නේ නැහැ. කවුරුත් එකයි කියන්නේ මේ ගණිකාවත් එකයි රජදරුවොත් එකයි බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ වගේ ඒවා කියනකොට මම යම් කිසි ආකාරයක සිතුවිල්ලක් එනවද නැද්ද? බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන. ඔන්න ඔය විදිහට අපි පරිනිර්වාණ මන්ත්‍රකයේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මොහොතේ එතෙන්ට ආපු සුබද්‍රට බල කියනවා. ආනන්ද හාමුදුරුවෝ මොකද කරන්නේ? වළක්වනවා. තේරෙන්න බුදුහාමුදුරුවෝ හැමෙට දෙන්නේ. ඊට පස්සේ සුබද්‍ර තාපසයට මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනට දේශනා කරනවා එන්නිට දෙන්න කියලා. ඉතින් ඒ විතරක් නෙවෙයි ශාසනයේ චිරස්ථිතිය සඳහා අවශ්‍ය කරන බොහෝ කරුණු මේ පරිණිරාණ මංචකේ ඉඳලා වික්ෂුන් වහන්සේ ස්ත්‍රීන් කෙරෙහි කොහොම පිළිපැදිය යුතුද? මෙතනින් එහාට බුදුරජාණන් වහන්සේගේ ආයමෙන් කොහොමද එක එක වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරගන්නේ? හරි. ඒ වගේ බොහෝ කරුණු මේ පරිනිර්වාණ මංචකයේ ඉඳලා දේශනා කරනවා බොහෝ කරුණු දේශනා කරනවා. අන්තිමට චන්න චන්න පෙරුන්ට පවා කරන්න ඕන දේ ගැන දේශනා කරන කුඩා අනු කුඩා සිකපද පිළිබඳව මේ බොහෝ දේවල් දේශනා කරන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ශාසනය බොහෝ කල වැජබෙන්න අවශ්‍ය කරන පුංචි දෙයක්වත් නැති වෙන්න සියලු දේ මේ ශාසනය වැජබෙන්න ශාසනය බොහෝ කල පවතින බාධා වෙන පුංචි දෙයක්වත් ඉතුරු නොවේ සියලු දේ යහපත් තියෙන්න ඕන හින්දා ඒ වගේ දේශනා කරන්නේ. ඉතින් මේ මම මේ මතක් කරේ මේ විදිහට අපි යම් යම් කාරණා ටිකක් දැන් කිව්වා නේද? කියනකොට සහ ඊයේ දවසෙත් අපි කතා කරා බෝධිසත්ව ගුණ ගැන මෙනෙහි කරනකොට පින්වත්නි මොකද වෙන්නේ? අපිට බුදුහාමුදුරු ගැන මොකක්ද නිකන් අමුතු අදහසක් මේ මම මේ කියපු ටිකත් එක්ක නිකන් මේ බුද්ධ චරිතය බුදුජාන විශ්වගේ ජීවිතය පිළිබඳ නිකන් හැඟීමක් අදහසක් අනේ මගේ බුදුරජාණන් වහන්සේ වගේ අදහසක් තියනවද ඇති වෙනවද නැද්ද ඇති වෙනවා නේද මොකද මං වෙනුවෙන් මගේ අම්මා තාත්තා මහන්සි වුණාට වැඩිය මහන්සි වෙච්ච කෙනෙක් තමයි බෝසත්ත්වයන් වහන්සේ වසර ගාණක් තිස්සේ ලොකු වසර ගාණක් මගේ යහපත සඳහා බොහෝ කැප කරපු කෙනෙක්. ඉතින් එහෙනම් අනේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නිකන් ලොකු හැඟීමක් ඇති වෙනවා අපිට. අනේ බුදුරජාණන් වහන්සේ අනේ බුදුරජාණන් වහන්සේ කියලා. හරි. එතකොට මේකත් එක්ක අපේ පින්වත්නි අපිට නිකන් තමන්ගේ ළඟ බුදුරජාණන් වහන්සේ කියන්නේ මගේ හිතේ හැම වෙලේම මේ කැපකිරීම එක්ක මට නිබඳව මතක් වෙන ගතියකට එනවා. හරි අපි යමක් ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් ඒ දේ නැවත නැවත මතක් වෙන ගානට එනවද නැද්ද? හරි. එහෙනම් ඉන්නේ මතක් වෙන ගානට එන තුරු මේ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ. මේ සිද්ධ කිරීමේදී අපිට මේක දවසකට එක සැරයක් පරාමර්ශනය කරගන්න පුළුවන් වෙන්න මම ඊ කතා කරන්නේ බුද්ධ වන්දනාව નિවැරදි වෙන්න ඕන කියලා. බුද්ධ වන්දනාවේදී අපි අනිවාර්යයෙන්ම සජ්ජායනා කරන ගාතාවක් තියෙනවා. මොකද්ද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ ඔය විදිහට. මේ හැම බුදු ගුණයක්ම ඉස්මතු වෙලා පේන බුදුරජාණන් වහන්සේගේ චරිතයේ තියෙන අවස්ථා මේ බුදු ගුණය මෙන්න මේකෙන් තේරෙනවා මේ බුදු ගුණය මේකෙන් තේරෙනවා කියලා ඒ තියෙන අවස්ථා සම්බන්ධ ඒ බුදු ගුණයට ඔය බුදු ගුණයට අනුකූල වෙන අවස්ථා සම්බන්ධ ජීවිතේ ඔන්න රේරුකාණේ හාමුදුරුවෝ පොතේ සහ එහෙම නැත්නම් අපි හොයන්න ඕන. ඕනෝක තමයි දැන් මම කිව්ව අද දවසේ වැඩි. හරිද? හ්ම් පුරුෂ ධම්ම සාර්ථී කියනට ඔන්න තියෙනවා. නේද? එතකොට ඒ වගේ ඒ ඒ බුදු ගුණයට අදාළව ඒ බුදු ගුණේ ඉස්මතු වෙච්ච සිද්ධි අපි මොකද කරන්න ඕන? හොයන්න ඕනේ. හරිද? හොයලා මෙනෙහි කරන්න ඕනේ. හොයලා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. හොඳයි. එහෙම මෙනෙහි කරපුවා මොකද වෙන්නේ? දැන් වගේ නෙවෙයි ඔන්න. පුරිස ධම්ම සාරති කියනකොට මොනවද මතක් වෙන්නේ? අන්න අර দমনය කරපු අවස්ථාවින්ද මට බුදුහාමුදුරගෙන හොඳ හැඟීමක් ඇති වෙනවා. හරිද? දැන් චරණ ධර්මයන් මේ විද්‍යාචරණ සම්පන්න නේද? මේ චරණ ධර්මයන්ගේ යුක්තයි. එතකොට අපි මේ පිළිබඳ කරුණු හොයලා මොකද කරන්න ඕනේ? ඒ බුදු ගුණයට අදාළ බුදුරජාණන් වහන්සේ ගත්ත වීරය බුදුරජාණන් වහන්සේ තුළ තිබ්බ ඒ ඒ ගති ගුණයන් අපි මොකද කරන්නේ? ඒවාට අදාළ කරුණු මේ පොත පරිශීලනය කරපුවාම ගොඩ දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ පිළිබඳව ඒ කරුණු ටික ඔක්කොම අපේ මනසේ මනසෙන් නැగిලා යන විදිහට සකස් කරගන්න ඕනේ. හරිද? එහෙම හදාගත්තට පස්සේ ඉතිපිසෝ ගාතාව කියද්දී සෝ භගවා අරහං ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න මේ නිකම් නිකම් කියෝගෙන යන එකක් වෙලා වැඩක් නැහැ. මේක ජීවිතයට එකතු කරගන්න කියලා මම කියන්නේ. හරි? නිකන් කියෝගෙන යන එකක් නෙවෙයි. ඒතකොට කඩලා හොඳට කඩලා වචන වෙන වෙනම හැඟීම් එක්ක. හරි? හැඟීම් එක්ක බුදු ගුණ පිළිබඳ හැඟීමත් එක්ක මේ ගාථා ධර්මය සජ්ජායනා කරන්න ඕනේ. නිවසේදී බුදු වන්දනාවේදී ඒ හැඟීම එන්න නම් ඒ බුදු ගුණයට අදාළ සිද්ධි දැන් අපි කතා කරා වගේ කතා කරලා තියෙනවා. ත්‍රිවිධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා දී කියලා කියද්දී හැම වෙලෙම උදාහරණ විදිහට දැන් අපි කීපයක් කතා කරේම පුරුෂයන් দমনය කිරීම එද ඕනෑම පුරුෂයෙක්ව দমনය කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා කියන එක. එතකොට ඒ ඒ ඒ ඒ ගුණයන් වලට අදාළ Tamanට සංඥා හදාගන්න ඕනේ. හැඟීම් හදාගන්න ඕනේ. හරිද? ඒවා හොඳින් කියවලා බලලා තේරුමත් එක්ක විතරක් නෙවෙයි තේරුම මේකයි මේ තේරුමත් එක්ක අපිට දැනෙන්න ඕනේ මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ කතාවල් එකේ ඒ ඒ දන්න දේවල් එක්ක තමයි මේ හැඟීම උපදින්නේ. හරිද? ඒ හැඟීම ඉපදුනාට පස්සේ ඒ හැඟීම තව පෝෂණය වෙන්න මේ ගැන තව තව තව තව මෙනෙහි කරන්න ඕනේ. ඊට අමතරව තව බොහෝ දේවල් අපි බුදුරජාන් වහන්සේ ගැන දැනගෙන තියාගන්න ඕනේ. ඒ හැඟීම පෝෂණය වුණාට පස්සේ පින්නත් නේ ඔය පුදුගුණ නමයම එකතු වෙලා මට බුදුරජාන් වහන්සේ ගැන ලොකු හැඟීමක් ඇති වෙන්නේ එතකොටයි. හරි? මේකේ තියෙන ලොකුම ලාභය තමයි මට දවසකට ඉස්සරහක් මේක මතක් වෙනවා හැමදාම. කොහෙද? දවසකට ඉස්සරහ බුද්ධ වන්දනාව සිද්ධ කරා. දැන් බලන්න අපේ නිවසේ බුද්ධ වන්දනාව කොච්චර වෙනස් වෙනවද කියලා අපි කර අරින්න බුදුන් වදිනවා. මොකද කර අරින්න බුදුන් වදිනවා කියන්නේ? අපිට නිකන් බුද්ධ වන්දනාව කරේ නැත්නම් හවසට නිකන් පහන තිබ්බේ නැත්නම් නිකන් හරි නෑ වගේ කියලා හිතෙනවා. හරි නෑ වගේ කියලා හිතෙන හින්දා මං මං කරන්නේ මොකද්ද? අර ගිහිල්ලා හුඟක් අය කරන විදිහ මම මේ කියන්නේ. ගිහිල්ලා පහන තියලා පල් ටික තියලා හඳුන් කුයිපත්තු කරලා හිටගෙන හරි වේගෙන් වේගෙන් කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන ගිහිල්ලා හරි මේ අර දවසක කරන්න තියෙන යුතුයකමක් කරා වගේ බුදුහාමුදුරන්ට. එහෙමයි. හරි නෑ වගේ කියලා හිතන්නේ ඒක. හරි නෑ වගේ කියලා අපි සංකල්පය අයින් කරගන්න හරි නෑ වගේ කියන්නේ. අර කට්ටිය අසනීප අර එක්කෙනෙක් අසනීප වෙලා ඉන්නවා මම ඉතින් දවසකට එක සැරයක්වත් ගිහලා බැලුවේ නැත්තම් හරි නෑනේ. හරි නෑනේ. දවසකට එක සැරයක්වත් ගිහලා බැලුවේ නැත්තම් හොඳ නෑනේ කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරන්ට කරන යුතුයකමක් විදිහට මේ පෑන් එකක් තියෙන එක මල් ටිකක් පූජා කරන එක එහෙමයි කියලා නිකන් අන්න එහෙම සංකල්පකින් නෙවෙයි පින්නත් මේ බලන්න අපි ඊයේ නම් කතා කරපු දේ නමස්කාරය කියන වෙලාවේ ඉඳලා සරණාගමණය ඇති කරගන්න වෙලාවේ සීල් සමාදන් වෙන වෙලාවේ දැන් මේ ඉතිවිසෝ භගවා ගාතාව කියන වෙලාවේ පූජාවන් පූජා කරන්න පවා පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං නේද <coughs> නිවන් දැකීම සඳහායි මම මේ බුදුහාමුදුරනේ මේ වල පූජා කරන්නේ. පුප්පම් මිලායාති යතයි ධම්මේ. මේ මල තර වෙලා යන්නේ යම්ස ඒක ඒක තමයි යථා භූත ධර්මය. ඇත්ත කතාව මේ මල තර වෙලා ඒ වගේ මගේ ශරීරය විනාශ වෙලා යනවා. ඒ හැඟීමෙන් මේ මල තියන්නේ මෙතන. නේද? ඒ හැඟීමෙන් නම් අපි මම නිකන් අහන්නා. ඒ හැඟීමෙන් මල් ටික තිබ්බද? මේ මල් පර වෙලා යනවා <laughs> වගේ මගේ හිත මගේ ශරීරය මිලාන වෙලා යනවා කියලා. කායෝ තථායාති විනාශ භාව. මේ කය විනාශ භාවයට පත් වෙලා යනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට කියලා මොනවද මේ අපි කරන්නේ ධර්මයයි ධර්මයත් එක්කයි නේද? ඉතින් එහෙනම් ඒ ගාථා ධර්මයන් වල අදහස් ඔය විදිහට විශේෂයෙන් දැන් ඉතිපිස ගාථා ඊළඟට දහම් ගුණ ඊළඟට සංඝ ගුණ මේවා හරියටම හොයාගන්න ඕනේ ඉක්මනට හරි හොයාගෙන තමන්ගේ තුල ලොකු හැඟීමක් ඇති වෙන විදිහට හදාගන්න අපරාධ බුද්ධ වන්දනාව අහගෙනවා හරි ගැඹුරෙන් මම දැක්කා එක තැනක තියෙන මට කොහෙද කියලා මතක නැහැ එක තැනකදී මන්ට හම්බුණා පොත්පත් කියවගෙන යද්දී අතීතයේ භික්ෂුන් වහන්සේලා ගාථා නැතුව ගුරු ගන්දා කියලා. හා පුළුවන්ද බැයිද? බෑ. පුළුවන් වෙන්න ඕනේ. නේද? හැඟීමයි ජනිත වෙන්න ඕනේ එතන. එතකොට හැඟීම උපදවා ගැනීම සඳහායි වචන. හවුද නැද්ද? හැඟීම කියන එක අපේ තුල තියෙන වචන මොකටද? ඒ හැඟීම නැවත උපද්දවා ගන්නයි වචන. අපිට මොකද වුනේ? අපි හැඟීම උපද්දවා ගන්න ગાථා ආදී වචන ලෑස්ති කරගත්තා. දැන් අන්තිමට වචන ඇත චේතනාව නැත. කලින් චේතනාවෙන් චේතනාව මුල් කරගෙන බුද්ධ වන්දනාව කරා. ඒ චේතනාව එකපාරටම උපදවා ගන්න හැමෝටම අමාරු හින්දා එදෙනු ඒකුත් ગાථා ප්‍රබන්ධ කරගත්තා. සමහර ඒවා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් බුදුරජාණන් වහන්සේම දේශනා කරපු ගාථා ධර්ම සමහර ඒවා එහෙම නැහැ. ඉතින් මේවාගෙන් හැඟීම උපදවා ගන්නට යෝනේ කෙසේ නමුත් ඇයි චේතනහම් වික්‍රේ සම්මන් වදන්නේ කිසිම චේතනාවක් නෑ චේතනාව අඩුයි නම් බුද්ධ වන්දනාවේදී ලැබෙන ආනිසංස වාරේ ගොඩාක් අඩුයි. චේතනාව අඩුයි නම් ආනිසංස අඩුයි. චේතනාව වැඩි නම් ආනිසංස වැඩි මේ විදිහට බුදු ගුණ හොඳට මෙනෙහි කරලා මෙනෙහි කළා මෙනෙහි කළා බුද්ධ වන්දනාවක් කරනවා නම් චේතනාව වැඩි නේද? එහෙනම් අපිට ලොකු ප්‍රතිඵලයක් තියෙන බුද්ධ වන්දනාවෙන්. ඉතින් ඔය විදිහටම මේ බුදු ගුණයන් මෙනෙහි කරගෙන හරි බුදු ගුණයන් පිළිබඳ ගවේෂණය කරලා එක පැත්තකට වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත විමසද්දී මොකද වෙන්නේ? ඒකට කියනවා බුද්ධ අනුස්සතිය කියලා. ඒකත් එක්ක බුදුහාමුදුර ගැන ලොකු හැඟීමක් උපදිනවා. හරිද? අන්න ඒ හැඟීම ඉපදුනොත් එහෙම මොකද දන්නවද වෙන්නේ? ওই විදිහට වැඩ කරලා. හ්ම්. ප්‍රාණඝාත කරන්න දෙන්නේ කවුද? අන්න ඒ හැඟීම ඉස්මතු වෙලා වෙනවා. මහා බෝධිසත්වයන් වහන්සේට පුළුවන් වුණා නම් මෙච්චර දෙයක් කරන්න. මේ බුද්ධ ශාසනයේ උපාසකයෙක් උපාසිකාවක් විදිහට හැසිරෙන්න මම බුදුහාමුදුරන්ට අපහාස වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ කියන හැඟීම එනවා. අදත් ආදාන කරන් දෙන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීම කරන් දෙන්නේ නැහැ. බොරු කියන්න දෙන්නේ නැහැ. සුරාපානය කරන් දෙන්නේ නැහැ. මේ හිත ඉඩ දෙන්නේ නැහැ. හිත වැරදි කරන් ඉඩ දෙන්නේ නැහැ. අපේ හිතේම ප්‍රතිරෝධය හැදෙනවා. මම ඒක ඊයේත් මතක් කරේ මේ වගේ යුග පුරුෂයෙක් ඕන ඒ ප්‍රතිරෝධය හදන්න. මහා මහා පෞරුෂයකින් යුක්ත මහා උක්තමේගේ මේ කැපකිරීම නොවෙන්න අපිට ඇපේට තියාගන්න කවුරක්වත් නැහැ. හරි. අපි එහෙම නම් ගොඩාක් අසර වෙනවා. අපිට දැන් මේ ඔක්කොම තියෙද්දිත් අපි වෙලාවට කියනවා අපි හරි අසරණයි කියලා. හරි. මේ ඔක්කොම තියෙද්දි අපි කියනවා නම් අපි අසරණයි කියලා පින්නත් නේ. හිතන එහෙනම් අපි සරණාගමනේ සිද්ධ කරගෙන නැති බවයි පේන්නේ. හරියට සරණ ගිය මිනිස්සු කවදාකවත් අසරණයි කියන වචනයවත් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒකට පාවිච්චි කරන්නේ නැහැ නෙවෙයි. පාවිච්චි කරන්න වෙන්නේ වෙන්නේ නැහැ පින්වත්නි. ඉතින් ඒකින් දා අපිට වර්ධනය කරගත හැකි පහසුවෙන්ම වර්ධනය කරගත හැකි මේසා විශාල අනර්ග වස්තුවක් තමයි මේ බුද්ධානුස්සති භාවනාව අපේ මුළු ජීවිතේම નિවර්දි කරන එක. හරිද? මේ උපන් ශ්‍රද්ධාවේ තියෙන ඊළඟ ලාභය තමයි සසර ජීවිතේ පවා මං මතක් කරා ඊයේ දවසේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ ගිහිව බුදුරජාණන් වහන්සේ දැක්ක පළවෙනි දවස. මේ මගේ එකම ශාස්ත්‍රවරයන් වහන්සේ කියලා කරපු වන්දනාව ගැන ඊයේත් මතක් කරා. ඒ වගේම තමයි දාරුචිරිය දරුන් වහන්සේට බුදුන් කියන වචනය දාරුචිරිය තෙරුන් වහන්සේට බුද්ධ කියන වචනේ ඇහිච්ච ගමන් යොදුන් ගාන ඈත හිටිය බුදුරජාණන් වහන්සේව දකින්න තුරු මෙහෙම හැරිලා ආපහු බලන්නේ නැහැ කියලා දැඩි අදිස්ථානයකින් ආපසුණු බලාම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කරා. ඒ කවදා ඇති කරගත්ත පුරුදුද ඒ? මහා කාශ්‍යප කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේදී එක සැරයක් නේද මේ පිරිස එකතු වෙලා සර්වඥතා ධාතුන් වහන්සේලා වැඩ සිටිය චෛත්‍යයක් වටේ සැදගුණ කරලා ආපහු හැරිලා බලන්නේ කියලා ගියා මේ ගලක් උඩට මහා භයානක ගලක් උඩ නැග්ගොත් ආය බහින්න බෑ. ඉනිමන් හදාගෙන ගල උඩට නැගලා ඉනිමඟ පෙරළුවා. හත් දිනේ. මොකටද? නිවන් දකින්න ඕනේ කියන අදහසෙන්. සියලු දේ අතහරින්න ඕනේ කියන අදහසෙන්. එතකොට එහෙම කරලා ගල උඩ වේලිලා මැරුණා. <laughs> පස් දෙනෙක් මැරුණා. දෙන්නේ එක්කෙනෙක් රහත් වුණා, අනිත් එක්කෙනෙක් අනාගාමී වුණා, අනිත් අය ගල උඩ වේලිලා මැරුණා. ඉතින් එහෙම ගත්ත වීරිය ප්‍රතිඵලයක් නේද ඔය සසර හේතුනේ. ඒතර දැන් අපිට මේ වෙලාවේ කොච්චර කොච්චරවත් පුළුවන්කම තියෙනවා පින්වත්නි මේ ශ්‍රද්ධාව උපදවා ගන්න දේවල් මේ සාසනය වුණ තරම් තියෙනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හරියට දැනගෙන තමන්ගේ හිත ශ්‍රද්ධාවෙන් පුරවා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. එහෙම වුණොත් මරණය මොහොතේදී මේ වෙලාවේ අපිට බුදුහාමුදුරු ගුණවන්ත හින්දා. ඒ ගුණවන්ත ජීවිතයේ පිළිබඳ එහි තිබ්බ අලංකාරය, එහි තිබ්බ නේද අර එක තැනකදී වික්ෂුන් වහන්සේ නමක් බණ කියනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. ඇතුළට වැඩියද? නෑ. ඇතුළට වැඩම කරන්නේ මොකද කරන්නේ? මේ ධර්ම දේශනාවට බාධා වෙයි කියලා එළියට වෙලා බණ අහනවා. හරි. අපේ අය කොහොමද දන්නේ? <laughs> අපේ අය මොකද මොන බණේ කිව්වත් මෑද්දෙන් පැන්න ගිහින් ඉන්න පෙරලගෙන ගිහිල්ලා වාඩි වුණා නේද හ්ම් එහෙම තමයි ඉතින් ඒකෙන් අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපේ චරිතයට එකතු කරගන්න බුදු ගුණ තමන්ගේ හිත තුලින් උපදවා ගන්න බැරි වුණාට ඒහා සංසන්දනාත්මක ඊට සමාන්තරව යන මාත්‍රීය ගුණයක් තමන්ගේ තුල ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස් දුරු කරා. අපිටත් යම් යම් කෙලෙස් දුරු කරන මාර්ගය කියලා දුන්නා. නේද? නිවන් දකින්න ක්‍රමේ කියලා දුන්නා. එහෙනම් මටත් ඒ විදිහට පුළුවන් කියලා. මේ බුදු ගුණ නමය පිළිබඳව දැඩි දැඩි හැඟීමක් ඇති වෙන විදිහට ඒ ಗುಣ නමයේම තුල ඇතිවන හැඟීම් ප්‍රබල කරලා ප්‍රබල කරලා ප්‍රබල කරලා ප්‍රබල කරන්න මෙනෙහි කර කර ඊට පස්සේ ඒ නමයම එකතු වෙලා බුදු පියාණන් වහන්සේ කියලා එක හැඟීමක් Tamante එයි. ඒ හැඟීම තියාගෙන ජීවත් වෙන්න කාටවත් යටත් වෙන්න කාටවත් හින්දා දුක් ඇති වෙන්නේ නැති මහානුභාව සම්පන්නව වාසය කරන්න පුළුවන් වෙනවා. ඔය යන්තරද මන්තරද එක එක එක එක නාඩගම් කෝලම් මොකක්වත් ඕනේ නෑ Taman ළඟ නිබඳව බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා වාගේ දැන්න ස්වභාවයට හිතපත් කරගන්න ඕනේ. ඒක සියලු වැරදි වලින් අයින් වෙන්න අපිට ලොකු හේතුවක් වෙනවා සසර සුවපත් වෙන්න හේතුවක් වෙනවා. එහෙනම් ඒ කටයුත්ත කරන්න ඕනේ නිකන් වල ගිරව් වගේ ગાථා කියවීම දැන් ඉතින් බෞද්ධ විදිහට නවතා දමන්නට ඕනේ. නවත්තලා දාන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මම මෙච්චර කල් බුදුගුණ කිව්වා මට මොකක්ද ලැබිලා තියෙන්නේ කොහොමගේ දුක් නැති වෙලා නැහැ හෙන්දෙන්ට දුක් වැඩි වෙලා ඒ කියන්නේ බුදුගුණ කියලා නැහැ මම වචන කියවලා නේද හ්ම් මගේ හිත සැනසීලා නැහැ මට පොඩි පොඩි තැන් නැත්තම් පීඩා දේවල් එනවා නේද හ්ම් එහෙනම් මොකද මට මේ ಗುಣ නැත්තේ වෙන මොකක්වත් නෙවෙයි මම මේවා චේතනාවෙන් කරලා නෑ චේතනාවෙන් කරලා නෑ නිකන් ගිරවා වගේ කියවගෙන කියවගෙන කියවගෙන ඉන්න ටක ටක ටක ටක ගාලා කියගෙන කියගෙන කියගෙන කියගෙන ගියා. හ්ම්. මොකද්ද වැඩසටහනේ මුඛ්‍ය අරමුණ අපේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ? නිකන් වෙනසක්ද? නෑ මොකද්ද? නිවැරදිම වෙනසකට කියලා. අපි පටන් ගත්තේ නේද? නිවැරදිම වෙනසකට කියලායි අපි පටන් ගත්තේ මේ වැඩේ. නිවන් මාර්ග දේශනා ටික අහලා එහෙනම් වැඩ කරමු කියලා පටන් ගත්තා. දැන් එහෙනම් වැඩ කරන්න කාලේ. බාල මහලු තරුණ ඕන කෙනෙකුට කරන්න පුළුවන් වැඩ මේ. මොකද අතේ පය වැඩ නෙවෙයි හිතේ වැඩ. ඇඳට වෙලා පුළුවන් ඕන නේද? හ්ම් අරගෙන මේ රටේ තියෙන ඒවා දරුවන් ගෙව්වා, වෙච්ච ඒවා, පරණ ඒවා රටේ නැති ඒවා කතා කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන තියෙන පොත්පත් කියවනවා, ඒ බණ අහනවා. ඇයි මම ලහි ලහියේ මගේ හිත සූදානම් කරගන්න ඕනේ. මොකටද? සසර පොඩි වැරදීමක්වත් වෙන්නේ නැති වෙන්න. මට ලැබිච්ච ලොකුම ලාභය හැම වෙලේම මතක තියාගන්න. හැම වෙලේම මතක තියාගන්න. මට ලැබිච්ච ලොකුම ලාභය තමයි මහා බෝධිසත්වයන් වහන්සේ දෙට මෙච්චර පෙරම්දම් පුළ මහා වීරයෙක් විදිහට නේද අපිට ළඟා වෙන්න ඉතාම අපහසු ඉලක්කයකට ළඟා වෙලා කිසි ලේසියකට කෙනෙකුට ළඟා වෙන්න බැරි ඉලක්කයකට ළඟා වෙලා මට යුග පුරුෂයෙක් විදිහට ඇපේට තියාගෙන මගේ මේ පුංචි වැරද්ද පවා නැති කරගන්න බුදු කෙනෙක් නොහිටියා නම් මං කොහොමද කවුරු ගැන හිතලාද නිවැරදි වෙන්නේ නේද කොහෙන්ද මට පාරක් තියෙන්නේ මං කොහෙද යන්නේ මෙච්චර ධර්මයේ තිබ්බත් මිනිස්සු මේ වගේ නම් ධර්මයේ නැති කාලයක කොහොම ඇද්ද නේද එහෙනම් මට මගේ ජීවිතය යහපත් කරගන්න මට මේ ලැබිච්ච අවස්ථාව කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ ඇති කරගෙන බුද්ධානුස්සති භාවනාව තමගේ ජීවිතයට එකතු කරගෙන ඉතාමත්ම නිවැරදිව කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්නවා මමත් උතුම් නිවනින් සැනසෙනවා කියලා දිෂ්ඨානේ ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.